මඟ ධර්මදේශනා මාලාවේ 161 වන ධර්මානුශාසනාවයි අද මෙලෙසින් ආරම්භ වන්නේ. සාදු සාදු සාදු සමන්ත චක්කවාලේසු අත්‍රා ගත්තන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්කදං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 නමෝ තස් භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස කතමෝ ච වික්කවේ සම්මා ආජීවෝ සම්මා ආජීවමප්පහා වික්කවේ ධ්‍රං වදාමි අත්ති වික්කවේ සම්මා ජීවෝ සාසවෝ පුඤ්ඤ භාගියෝ උපදිවේ පක්ඛෝ අත්ති භික්ඛවේ සම්මා ජීවෝ හරියෝ අනාසෝ ලෝකෝත්තර මග්ගං ගෝති සාදු සාදු සාදු සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි අපේ ජීවිතය සකස් කරගත යුතු තියෙනවා මේ ජීවිතය සකස් කරගෙන සතර ජීවිතය සුපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරගන්න ඕනේ. අද දවසේ අපිට සාකච්ඡා කරන්න නියමිතව තියෙන්නේ මහා තත්තාසික සූත්‍රයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා දේශනා කරලා තියෙන උතුම් ධර්මයේ ආර්ය ශ්‍රැංක මාර්ගයේ සම්මා ආජීව කොටසත් ඒ වගේම එහි සංක්ෂිප්ත කෙටි විස්තරයක් සිද්ධ කරන්නත් බලාපොරොත්තු වෙනවා සංස්කෘත වශයෙන් සිටින්. අපි මේ දින කීපෙම අපේ නිවන් මාර්ග ධර්ම දේශනා මාලාවේදී තමන්ගේ සිතට තමන්ගේ මානසිකාරයට යොදා ගන්න පුළුවන් වෙන්න ඇති මාර්ගාංගය උපදවා ගන්නවා කියන්නේ නැත්නම් මාර්ගාංගයක් උපදවා ගන්නවා කියන්නේ මොකක්ද? ඒ වගේම කොයි ආකාරයටද මාර්ග සමාධිය උපදවාගන්නේ කියලා. ඒ සඳහා අපි විශාල කැපකිරීමකින් කටයුතු කරන්න වෙනවා. අපේ ජීවිත පැවැත්ම નિවැරදි කරගන්න ඕනේ. අට පැත්තකින් එන බලවේගයන් අටකින් තමයි මාර්ගසිත උපද්දවන්නේ. ඉතින් ඒක අපි බොහෝ වශයෙන් විස්තර කරා. මේ හිතට හැම පැත්තෙම ඒ ලෝකෝත්තර අවබෝධය ඇති කරගන්න මේ සිතට කෙලෙස් වලට යන්න නොදී හැම පැත්තකින්ම ආරක්ෂාවක් තියෙන්න ඕනේ. හැම පැත්තකින්ම ආරක්ෂාවක් තියෙන්න ඕනේ. මේකින්ද අපි කොහොමද මේක කරගන්නේ කියන කාරණාවේදී හැම වෙලෙම කුසලයේ වැඩෙන්න කටයුතු කරද්දී අපිට මේ ලැබිච්ච ජීවිතය ඊටාම සාධාරණව ගෙනියන්න ශක්තියක් තියෙන්න ඕනේ. ඇයි මේ ලැබිච්ච ජීවිතය අසාධාරණ වෙන්නේ පින්වත්නි? නොයේකුත් කුහකකම්, නොයේකුත් කපටිකම්, නොයෙකුත් පූරකම් එක එක දේවල් හින්දා ඇති වෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි කෙලෙස් බර ගතිය හින්දා අන් අය කලබල වෙනකොට අපිට කලබල නොවී ඉන්න පුළුවන්කම තියෙනවා නම් අන් අය නපුරු වචන කියනකොට අපිට නපුරු වචන කියන්නේ නැතුව ඉන්න පුළුවන්කම තියෙන්න ඕනේ ඒ ඒ ඒ තැන්වලදී හැම වෙලෙම ශාන්තව ඉඳගෙන තමන්ගේ ඒ අවශ්‍ය කරන අවශ්‍යතාවයන් සපුරා ගන්න මේ ජීවිතේ පුළුවන්කම තියෙන්න ඕනේ එහෙම කරගන්න බැරි වෙන්නේ අපි මේවට තියෙන දැඩි බැඳීම හින්දා. ගුණවන්තභාවය නැති වෙන්නේ ලෝකයේ තියෙන ලෝකේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියන දේවල් පිළිබඳව තියෙන දැඩි ගැනීම හින්දා. ලාභ සත්කාර ආදියත් එහෙමයි. ලාභ සත්කාර ආදී ගිජු වුණාම කීර්ති ප්‍රශංසාවෙහි ගිජු වුණාම බොහෝ ඇත්තෝ අනිත් හැම දෙයකටම වැඩිය නොයේකුත් විසම දේවල් කරනවා. බලයෙන් මත් වුණාමත් එහෙමයි. ඒ ඔක්කොගෙම අපිට ලබා ගන්න තියෙන ලාභ සත්කාර කියලා ලැබෙනවා නම් ලැබෙන්නේ මොනවද? ඇහැට පිය රූප, කනට පිය ශබ්ද, නාසයට පිය ගන්ධ, ශරීරයට දිවට රස, ශරීරයට පහස සහ මනසට නේද රුචියක් ඇති වෙන ධර්ම. ඒවෙන් ඇති වෙන්නේ ඇති වෙලා නැති වෙලා යන සැප වේදනා මාත්‍රයක් විතරයි. ඇති වෙලා නැති වෙලා යන සැප වේදනා මාත්‍රයක් විතරයි. ඒක තේරුම් නොගත්ත නොගත්තොත් පින්නන්නේ අපි ලොකු අපහසුවකට පත් වෙනවා. ලොකු අපහසුවකට පත් වෙනවා. ඒකින්ද යහපත් දිවි පැවැත්මක් ඇති කරගන්න ඕනේ. ඉතින් මිත්‍යා ආජීවය මිත්‍යා ආජීවයේ විදිහට සමහර අයට දැනෙන්නේ නැහැ. ඒකත් පැහැදිලිවම ලෞකික මිත්‍යා දෘෂ්ටි සම්මාදිට්ඨියක් අපයාලට ඇත්තේ නැහැ. සම්මා ආජීවය කොටස් දෙකකට බෙදෙන බව මේ අනිත් අවස්ථාවලදී වගේම මේ මේ මේ කොටසේදී දේශනා කරලා තියෙනවා. අපිට මතකයිනේ හැම එකකදීම කොටස් තුනකට මිත්‍යා ජීවය මිත්‍යා ආජීවය විදිහට සම්මාජීව කොටස් දෙකකට බෙදනවා ඒ කොටස් දෙක තමයි එකක් මාර්ගාංග වෙන සම්මා ආජීවය අනිත් එක පුණ්‍යභාගීය සාස්තව උපදිවිපාක සහිත සම්මා ආජීවය එතකොට මාර්ගාංග වෙන සම්මා ආජීවය විවේක නිස්සිත විරාග නිස්සිත නිරෝධ නිස්සිත කියන ස්වභාවයේ තියෙන එකක් එතකොට එහෙම නොවන ඊට මෙහා තියෙන සම්මා ආජීවය ශාස්ත්‍රෝ වූ උපදීපාක සහිත වූ සම්මා ආජීවය කියන්නේ යහපත් දීපෑත්ම කියන එක. අර කපටිකම් කරන්නේ නැතුව. ඉතින් ඒකින්ද අපි ඉස්සෙල්ලාම කෙනෙක් මේ தත්ත්වයට යන්න නම් මේ තමන්ගේ බලන්න පින්නත් මේ නිවැරදි විදිහට ජීවත් වෙන්න නම් ජීවත් වෙන්න නම් ඉතා නිවැරදි විදිහට අපිට කෙලෙස් ධර්ම වල එහෙම ජීවත් වෙන්න උත්සාහ කරන කෙනාට කෙලෙස් අඩු වෙන්න හේතුවක් වෙනවා ඒක. හැම වෙලේම ඉතා නිරදව ජීවත් වෙන්න උත්සාහ කරනවා නම් කෙලෙස් අඩු වෙන්න හේතුවක් වෙනවා. ඉතින් ඒක පුරුදු නොකර මාර්ග අංගයක් උපදවා ගනී කියලා නම් කියන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. මාර්ගාංගයක් උපදවා ගනී කියලා කියන්න පුළුවන් කමක් ඇත්තේ නැහැ. අන්න ඒක පුරුදු කරන්නේ නැතුව. ඉතින් ඒකෙන්ද අපි මාර්ගාංගයක් අපේ හිතේ මාර්ගාංග දක්වාම සම්මා ආජීවය වැඩෙන්න නම් මූලිකව අපිට పూర్ව වශයෙන් ලෝකෝත්තර වශයෙන් සම්මා ආජීවය අපේ ලෞකික වශයෙන් සම්මා ආජීවයෙන් යුක්තව ජීවත් වෙන්න ඕනේ. යමෙක් මිත්‍යා ආජීවය දනීද සම්මා ආජීවය දනීද? ඕක ඕක තේරුම් ගන්නවා අපි හැමදාම දැන් අද අවසාන වශයෙන් කරන දේශනාව හින්දා මේ ගැන මම මේ පොඩක් වැඩියෙන් මතක් කරන්නම් ආයතරයක්. දන්නවා කියන්නේ අපේ හිතට වැටහෙන්න ඕනේ ඒක. යමක් දන්නවා කියන්නේ වැටහෙන්න ඕනේ. මිත්‍යා ආජීවය මිත්‍යා ආජීවයේ විදිහට පින්නත් සමහර ඇත්තෝ දන්නේ නැහැ. හරි? දැන් රස්සාවක් කරනවා කියන්නේ රස්සාවක් කරලා තමන් පඩිය ගන්නවා තමන්ට හොඳටම තමන්ගේ හෘද සාක්ෂියට අනුව දන්නවා මම මේ ගන්න පඩියට වැඩ කරන්නේ නැහැ කියලා. හරිද? කාර්යාලයේ නම් මං ඉන්නවා වැඩ කරන්නේ නැහැ. අද වැඩ කළ යුතු වෙලාවේ එතෙන්ට වෙලා මගේ ගෙදර වැඩක් කරගන්නවා. හරි සමහර ඇත්ත එහෙම වැඩ කරගන්නවා නේද? ඒ අස්සන දැම්මට පස්සේ අස්සන දාන්න නෙවෙයි එතෙන්ට යන්න නෙවෙයි. එහෙම නැත්නම් හොර අස්සනක් යදනවා. නැත්නම් වෙන මොකක් හරි බොරුවක් කියනවා. එතකොට තමන්ගේ ජීවිත පැවැත්මට කපටිකමක් කරලාද නැද්ද? ගානට කපටිකම කවුරු හරි ඉන්න තැනක වැඩක් කරනවා. අනිත් තැන කරන්නේ නැහැ. එන්න ඒ වාගෙන් නමුත් හැබැයි මාසේ අන්තිමට කියනවාද මට අහවල් දවසේ වැඩ කරන්න බැරි වුණා. ඒකද එදා දවසේ නැතිව පඩිය මට දෙන්න. නෑ පඩිය නම් ගානට වෙලාවට ගන්නවා. නේද? එතකොට ඒ වගේ අපි පොරොන්දු වෙලානේ රැකියාවකදී කෙනෙක් කියයි අපිට හම් වෙන්නේ සොච්චම් පඩියක් කියලා. ඒ නැති වෙන එකක් හොයාගන්න ඕනේ. නේද? වෙන වැඩ පිළිවෙලක් හදාගන්න ඕනේ. ඉතින් පොරොන්දු වෙලා ගිය ආකාරයට Tamanට මන්ට මේ ආකාරයට මට වැටුප ලබා දෙන්න මම මේ ආකාරයට වැඩ කරනවා කියලා ගිවිසුමක් ඇතුළයි සම්බන්ධ වෙලා තියෙන්නේ. කොහොම නමුත් කමක් නැහැ. ඒ වගේ කපටිකම් කොහේ හරි තැනකදී කරනවා නම් ඒක වැරදි දිවි පැවැත්මක් වෙනවා. සමහර ඇත්තෝ මේක දන්නේ නැහැ. සමහර ඇත්තන්ට මේ පිළිබඳ හැඟීම් ඇති වෙන්නේ නැහැ. හරිද? සමහර අය කියනවා මහ මුහුදෙන් ඉතින් වතුර බිඳුවක් ගත්තාම මොකද? මේ වතුර බාල්දියක් ගත්තාම මහ මුහුදෙන් ඔය මහ මුහුදට දැනෙනවා කියලා ආණ්ඩුවෙන් හොරකම් කරනවා පෙන්නන්නේ. ආණ්ඩුවෙන් හොරකම් කිරීම ලොකු පාපයක් වෙන්න හේතුවක් වෙනවා. ඇයි කියන්නේ? කවුරුන් හෝ කෙනෙක් මං වෙනුවෙන් අපි හිතමුකෝ පූජ්‍ය පක්ෂ වෙනුවෙන් මහා සංඝරත්නය වෙනුවෙන් ආණ්ඩුවට යම් බදු මුදලක් බඳිනවා කියලා හිතන්න. ආණ්ඩුව ආණ්ඩුවට යම් දෙයක් යම් කාරණාවකින්ද මේ මහා ආණ්ඩුවට මුදලක් වෙන් කරන එක මහා සංඝයා වෙනුවෙන් වෙන් කරපු දෙයක්. ඒකතර මහා සංඝයා තමයි මේක තමන්ගේ ප්‍රයෝජනයකට යොදවන්නේ මේ වෙන කෙනෙක් යොදවනවා. ඒතකොට මහා සංඝයා වෙනුවෙන්. ඒ කියන්නේ එතකොට අන්න ඒ මුදලුත් මහා භාණ්ඩාගාරේ තියෙනවද නැද්ද? අමාරුවෙන් හරිහම්බ කරන අය මැද පෙරදිග එහෙම ගිහිල්ලා බොහෝ දුක් විඳලා බාහුවලයේ ඉඳලා හරිහම්බ කරන අය මේ මහ පොළොවත් එක්ක හරි හරියට ඔට්ටු වෙලා මේ ගොවිතැන් කරන අය ඒ වගේ ඊටාම නිවැරදිව සීලවන්තව ගුණවන්තව වාසය කරමින් හරිහම්බ කරන අයගේ මුදල් ආණ්ඩුවට යනවද නැද්ද ඒ ඔක්කොම එක තැනකට වැටෙනවා හරිද ආන් එතනින් තමයි දෙන්නේ එතකොට ආණ්ඩුවේ රැකියා කරන අය ගන්න පඩියට අන්නර ඔක්කොම මිශ්‍රයි ඒක හරිය භයානකයි ආණ්ඩුවෙන් පඩි ගන්න. හ්ම් ආණ්ඩුවට හොරයක් කරන එක හරියම භයානකයි. මොකද එතන තියෙනවා නේද? අර වගේ පිරිසිදු, ඉතා පිරිසිදු අයගේ ධනයෙන් රටට හම්බ කරපු මුදල්. එහෙනම් එහෙනම් කියන්න බලන්න නේද? එතකොට අර Taman දන්නේම නැතුව ලොකු මිත්‍යා ජීවියකට වැටිලා. වැරදි පැවැත්මකට වැටිලා. අපේ හිත කපටිකම් කරනවා අපිට. හරිද? ඉතා අපූර්ව විදිහක අපිටකම් කරනවා. අනිත් අයට හරියට සිදෙන විදිහට නේද? හොඳට අර තියෙන නේද? ඉන්නකොට ඉන්නේ නරි වගේ ඉන්නේ නේද? අර කියන්නේ එන හොර ගතියෙන් නේද? හොර හොර හොර කියලා වචනේ කියනකොට දන්නවනේ. නේද? ඒ හොර ගතියෙන් ජීවත් වෙමින් යටින් යටි කූට්ටු වැඩ අරගෙන යමින් නේද? අපේ කතාවෙන් කියන දියට ගිනි කියලා. අන්න ඒ වගේ ඔක්කොම වැඩ කරන්න මිනිස්සුන්ට වෙලා තියන්නේ ඇයි? කෙලෙස් බරිතකම හින්දා. හරිද? එතකොට හුඟක් අය ඕවා දන්නේ නැහැ මේක වැරදි දීපැවැත්මක් කියලා. ආන්ගේ දන්නේ නැති හින්දා ඒ වාගේම යෙදී යෙදී යෙදී යෙදී ඉන්නවා. ඒ කට්ටිය මිත්‍යා දෘෂ්ටිකයි. පැහැදිලිව මිත්‍යා දෘෂ්ටිකයි. හරිද? ඒ වගේ වැඩ කරන ඒ බව දන්නේ නැති අයට ඒ වගේ වැඩ කරන ඒ බව දන්නේ නැති යටි කූතුරු වැඩ කරන ලාභ සත්කාර හින්දා හෝ යටින් වැඩ කරන අය කීර්ති ප්‍රශංසා හින්දා හෝ යටින් වැඩ කරන අය ඒක වැරදි දිවි පැවැත්මක් කියන්න දන්නේ නැහැ. ඒකට කිය පැහැදිලිවම මිත්‍යා දෘෂ්ටිකයි. හරි. ඒක ඒක මොකද එයාට තේරෙන්නේ නැහැ. එයා ඒක දන්නේවත් නැහැ. හරි. එතකොට බලන්න මෙන්න මේ බව නොදැනගෙන කිරීම පැහැදිලිව මිත්‍යා දෘෂ්ටියක්. දැනගෙන කරනවා සමහර අය. මේක මිත්‍යා දෘෂ්ටියක් කියලා දැනගෙන කරනවා. නමුත් Tamanට ඒක පාලනය කරගන්න බෑ කෙරෙනවා. හරිද? අන්න ඒ දැනගෙන කරනවා කියන්නේ එයාගේ මනසට මිත්‍යා දෘෂ්ටිය මිත්‍යා දෘෂ්ටිය විදිහට තේරෙනවා. නමුත් මිත්‍යා දෘෂ්ටිය ක්‍රියාත්මක භාවයට යනවා. අන්න ඒ තේරෙන කොටසක් තියෙනවා නම් අන්න ඒ තේරෙන පමණින් එයා සම්මාදිට්ඨිකයි. සම්මාදිට්ඨිකව ඉඳගෙනයි අර වැරද්ද කරන්නේ. සම්මාදිට්ඨික ඉඳ සම්මාදිට්ඨික ඉඳ ඒ කියන්නේ ditthi samprayukta නේද? ditthi samprayuktawai ඒ කාරණාව කරන්නේ. එහෙනම් ditthi විප්‍රයුක්තවයි ඒ කාරණාව කරන්නේ. එතකොට සම්මාදිට්ඨිය තිබ්බට තමන්ගේ තුල මිත්‍යා දෘෂ්ටියට අදාළ දේවල් ක්‍රියාත්මක වෙනවා. ඒ කියන්නේ ලාභ හොයන්න සූදානම් වෙනවා. ඒ වගේ කුහකකම් සිද්ධ වෙනවා. ඒ අදාළ තැනදී පාලනය කරගන්න බැරුව යනවා. නමුත් එයා දන්නවා ඒක මිත්‍යා දෘෂ්ටිකක් කියලා. අන්න ඒ ඒ තරමින් එයා සම්මාදිට්ඨිකයි. ඉතින් ඒක හොඳටම මදි. මේක හරිය පරිස්සමෙන් වෙන්න ඕන දෙයක්. මේකෙදි සීලයක් සමාදන් වෙන්න නැහැ. හරිද මම මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීලා ඉන්නවා කියලා පංචශීලයේ අටශීලයේ එහෙම නැහැ. එතකොට මේ මම මේ මොකද මිත්‍යා ආජීවයෙන් වැළකීලා ඉන්නවාය කියලා. ඉතින් මේකදී අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ මේ මිත්‍යා දෘෂ්ටියට වැටෙන කොටස් ටික මොනවද කියලා අපි බලා ගන්න ඕනේ. මොනවද මේ වැරදි ආජීවය? වැරදි ආජීවය හින්දා මිත්‍යා දෘෂ්ටිකව වැරදි ආජීවය කරනවා. සම්මාදිට්ඨිකව වැරදි ආජීවය කරනවා කෙනෙක් අතේ සම්මාදිටිකවත් කරනවා. ඒ කියන්නේ එයා දන්නවා මේක සම්පූර්ණයෙන්ම වැරදි කියලා. අන්න ඒ දන්න කෙනා මේ මේ සූත්‍රය දිගටම හරි අපූර්වට තියෙන්නේ මොකද්ද? එයා දන්නවා මගේ අතින් මේ වැරදි ආජීවයේ සිද්ධ වෙනවා කියලා. අන්න ඒ දන්න කෙනා මොකද කරන්නේ? පින්නත් ඒ දන්න කෙනා සිහියෙන් ඉන්නවා මේක ප්‍රහාණය කරන්න ඕන. මගේ අතින් මේ මට ලාභයෙන් ලාභය ලබා ගන්න හිතෙනවා මට කපටිකම් කරන්න හිතෙනවා කියලා දන්නවා. හැබැයි අයතන මේ මේක මේ සිද්ධ වෙන්නේ මගේ ප්‍රමාදයෙන් හින්දා. මොකද්ද මගේ ප්‍රමාදය? මට කෙලෙස් අයින් කරන්න මම ප්‍රමාද වෙලා. කෙලෙස් අයින් කරන විදිහ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. නමුත් මම ඒක අයින් කරන්න ප්‍රමාද වුණා. හ්ම්. හරියට මෙන්න මේ වගේ අපි මේ ප්‍රමාදය ගැන හැම වෙලේම අපිට සීලය සීලය රකින්න හැම වෙලාවකම පමාදේන මයාකතං කියලා අපි කියන්නේ කායේන වාචා දිත්තේන පමාදේන මයාකතං මොකක්ද මේ ප්‍රමාදය? ප්‍රමාද කියන්නේ පරක්කු වෙලා. මොනවද මම පරක්කු වෙලා තියෙන්නේ? සීලය නොකඩෙන විදිහට හිත හදාගන්න මම පරක්කු වෙලා. නේද? වැඩක් කරන් තිබ්බ දේ පරක්කුණා කියලා කියන්නේ කරන් තිබ්බ වැඩේ කරේ නැහැ කියන එකනේ. එහෙම නේද? දැන් අපි හිතමුකෝ අපිට වාහනයක ගමනක් යන්න තියෙනවා. දැන් ගෙදර තියෙනවා වාහනයක්. නමුත් මේක මොකක් හරි අබලන් තත්යකටපත් වෙලා. දැන් ගමන යන දවස වෙනකන් හදාගන්න බැරි වුණා. දැන් ඉතින් යන්න විදිහක් නැහැ. ආන් එතකොට කියනවා මට පරක් වුණානේ මේක හදාගන්න නැත්තම් මේක යන්න තිබ්බා. නේද? පරක් වුණා නම් ඒ වෙලාවට ප්‍රයෝජනෙට එන්නේ නැහැ. ඒ වගේ මට නොයේකුත් රාග දේශ මොහ ආදී ඉස්මතු වෙවි ඉස්මතු වෙවි ආවා. නමුත් මම මම ඒ එන ඒවා නවත්ත ගන්න බුදුරජාණන් වහන්සේ මට දේශනා කරලා තියෙන ධර්මයෙන් මම මගේ හිත හදාගන්න ප්‍රමාද වුණා. ප්‍රමාද වෙච්ච හින්දා මම තාමත් ඒ වැරදිවල වැරදි කෙරෙන తত্ত্বය තාම මගේ තියෙන. එහෙනම් වැරදි කෙරෙන తত্ত্বයෙන් මං අයින් වෙන්න ඕනේ අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ. ඒ සඳහා. ඉතින් අන්න එහෙම යාට සිහියක් එනවා. මේ මගේ ළඟ මේ මට මේවෙන් වළකින්න බෑනේ. මේක වැරදි වැඩන්නේ කියලා සිහියක් එනවා. ආන්ගේ සිහිය ඒ කියන්නේ ඒක නැති කරන්න ඕනේ නැති කරන්න ඕනේ කියලා සිහියක් එනවා. ඒ සිහියට ඒ සිහිය එතෙන්දි සම්මා සතිය. ඒ විතරක් නෙවෙයි තමන්ගේම පැත්තෙන් එනවා ඒ පිළිබඳව ඒව නැති කරන්න ඕනේ කියලා වීරයක්. අර සම්මා දිට්ඨියේ හින්දා වැරද්ද වැරද්ද විදිහට දන්නවා. ඊට පස්සේ වැරද්ද ප්‍රහාණය කරන්න ඕනේ. මගේ සිතේ නැවත වෙනි වැරද්දක් ඇති නොවන ආකාරයට ප්‍රහාණය කරන්න ඕනේ කියන සිහිය ප්‍රහාණය කිරීම සඳහා අවශ්‍ය වෙන වීරියත් කියන අංග තුනම එකතු වුනහම අන්න අර මිත්‍යා ජීව සම්මා ජීවය දක්වා දිවෙනවා. හරිද? ඒ සම්මා ආජීවය මාර්ගාංගය දක්වාම ඒ ඒ සම්මා ආජීවය මාර්ග අංගය දක්වාම මෙන්න මේ තය තුන් මේ ධර්ම තුන මොනවද? සම්මා දිට්ඨියත් එතන සම්මා වායාමයත් සම්මා සතියත් කියන තුනම කොහොමද වෙන්නේ? තස්සිමේ තයෝ ධම්මා සම්මා ආජීවා අනුපරිදාවಂತಿ අනුපරිවත්තಂತಿ. හරිද? මේ තුන් ධර්මය මේ සම්මා ආජීවය මාර්ගාංග දක්වා පත්කරන්න තල්ලු කරනවා. හැම වෙලේම ඒක මත වැටි වැටි තල්ලු කරනවා වැටි වැටි තල්ලු කරනවා. ඇයි? අර වීරයයි, අර සිහියයි, අර නිවැරදි දෘෂ්ටියයි. ඔය අංග තුනේදීම අපි කතා කරපු සම්මා කම්මන්ත ආදී මේකන් කතා කරපු හැම එකේම ඔය අංග තුන අපිට හැම වෙලේම තියෙන්න ඕනේ. හරි? මිත්‍යා ජීව මිත්‍යා ජීවේ විදිහට නැත්නම් ඉස්සෙල්ලා අපි කතා කරපු මිත්‍යා කම්මන්තේ මිත්‍යා කම්මන්තේ විදිහට දැනගන්න. මිත්‍යා වාචා මිත්‍යා වාචා විදිහට දන්නවා. ඒ දැන ගැනීමම සම්මාදිට්ඨිය. දන්නවා. දැනගත්තට තාම මිත්‍යා වාචා මගේ තුල සිද්ධ වෙනවා. එතකොට ඒක ඒක දන්නා වූ ඒක ප්‍රහාණය කරන්න ඕනේ කියලා Taman තුල ඇති වෙන සිහියත් ඒක ප්‍රහාණය කළ යුතුයි ඒක ප්‍රහාණය කිරීම සඳහා ඇති වෙන වීරියත් අර කලින් ඇති වෙච්ච සම්මා දිට්ඨියත් කියන තුන හැම නිමේෂයකම ඒ සම්මා කම්මන්තේ නම් ඒක මාර්ගාංගය දක්වාම ඇදෙන්න ඒ තුන හේතු වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. හරි? එහෙනම් මේ තුනෙන් යුක්තව ජීවත් වෙන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම අපි තුල තියෙන්න ඕනේ. එතකොට මොකක්ද මේ මිත්‍යා ජීවය කියන්නේ පළවෙනි එකම ගත්තොත් එහෙම අපි කුහකකම. නේද ලංකාවේ අඩුම එක. නේද? ලංකාවේ මිනිස්සු තුල හරීම අඩුයි. පොඩ්ඩක්වත් කුහක නැහැ. නේද? කුහකව හරියට නිකන් මොන හරි දෙයක් ලැබෙනකොට නිකන් විශ්මය දැවුනා වගේ කතා කරන අය මහ පුදුම වෙලා වගේ කතා කරලා Tamanට ඕන හැටියට ඒක හරවගෙන කටයුතු කරන ස්වභාවය මහ පුදුම වෙලා වගේ ආනේ ඇත්තද ආ එහෙමද හරිද ඇත්තද මේ මේ මම දන්නේ නෑනේ කියලා බොරු එහෙමත් කියලා ඔක්කොම යටින් යටින් හිමින් සැරේ Tamanට අවශ්‍ය විදිහට වාසියට වැඩ කරගන්න ගතිය තමයි තියෙන කුහක ස්වභාවය. කෙලින් කතා කරන්නේ හරිද? අනුන්ට කේලම් කියලා එක එක එක විදිහට වැඩ කරලා අනිත් අයගේ ලාභය නැති කරලා කුහකව කටයුතු කරනවා. ඒ ඉන්නේ කුහක කෲර ගති. ඉතින් මොනවා කරන්නද නේද බලයක් ලැබුණාම බොහෝ දෙනාට තමන් ඉන්න තැන අමතක වෙනවා. අමතක කළා මොකද කරන්නේ? දුප්පත් මිනිස්සෙන්ට යන්න තියෙන මුදල් සමහර අය තාම තදින් හොරකම් කරනවා. නේද? ඊටාම කුහක විදිහට හොරකම් කරනවා. අර සත්‍ය වශයෙන්ම අපේ රට ගත්තොත් එක කොනක ඉඳන් අනිත් කොනට අපේ රට දියුණු කරගන්න බැරි වෙලා තියෙන්නේ නේද ලැබෙන ආදායම මොනවා හරි දෙයකින් මොනවා හරි දෙයකින් මුදලක් ලැබෙනවා නම් ඒ ලැබෙන මුදල් පින්වත්නි වැඩිපුර මොකද නිකන් ඉඳලා හම්බ කරන්න නැත්තන්ට හුඟක් වෙලාවට විදේශයෙන් ණය මුදලක් මොකක් හරි මොකක් හරි දෙයකට විදේශවලින් ණය මුදලක් ආදී එනවා නම් ඒවා පාවිච්චි කරන අවශ්‍ය ඉන් සමහර ඇත්තෝ ඊටාම නරක විදිහට ඒවා ඒවායින් ලබා ගන්න ණය වැඩිපුර ලබා ගන්නවා. අන්තිමට මොකද වෙන්නේ? ඒවා රටේ මිනිස්සු ගෙවන්න ඕනේ. ඉතින් පසු කාලීනව අය ගෙවන්න ඕනේ ඒවා. ඒවා ඊටාත්ම තමන්ට ලැබිච්ච බලය බලයක් ලැබුණාම පින්නදී මොනවා හරි පැත්තකින් මිනිස්යාගේ ස්වභාවය තමයි මේ බල සම්පන්න වුණාම කුළුහරටෙක් වගේ වැඩ කරන ගතිය. ඒ කියන්නේ මොකද? එයාට තියෙන බලය පාවිච්චි කරලා වැඩිපුරම ඊටාත්ම නරකම හැසිරීමක යෙදෙනවා. අන්න ඒ නරකම හැසිරීමක යෙදෙන්නේ වෙන මොනවද නෙවෙයි මොනවද? අමතක වෙනවා යාට ඇහැට පේන රූප, කනට ඇහෙන ශබ්ද, නාසයට දැනෙන ගන්ධ, දිවට දැනෙන රස, ශරීරයට දැනෙන පහස, මනසට දැනෙන ධර්ම කියන මෙන්න මේ ටිකට මේ ටිකටයි මේ නටන්නේ. මේ ගොඩ ගහන්නේ මේ ටිකට. නේද? මොන තරම් ඉතා අද්දි සුඛෝභෝගීව හිටියත් ඔළුව එකක්ම අයින් වෙන්නේ නැහැ. කණේ කැක්කුම අයින් වෙන්නේ නැහැ. අද මොනතරම් සුඛෝභෝගී වාහනයක් මොනතරම් සුඛෝභෝගී ගෙදරක් මොන්නම තරම් ඉහළම ස්තරම්ම තත්ත්වේ ලෝකේ තියෙන ඉහළම සැපය ලබා ගත්තත් නේද අසනීප වලින් අඩුවක් වෙන්නේ නැහැ. නේද? පියංගෙන් වෙන්වීමේ අඩුවක් වෙන්නේ නැහැ. අපයන් හා එක්වීමේ අඩුවක් වෙන්නේ නැහැ. ජරාවටපත් වීමේ වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් මහා දුක්ගොඩ තියාගෙන මේ කුංචි දුක්ගොඩක් හින්දා අනාගත මහා දුක්ගොඩක් උරුම කරගන්න අවශ්‍ය කරන පාපයන් සිද්ධ වෙනවා ධර්මයේ තේරුමක් දන්නේ නැති අත්ව වශයෙන් හින්දන්නේ කුහකකම කියන එක කුහකකමින් තමන්ගේ ජීවිතය ගෙනියන්න යමෙක් සූදානම් වෙලා මේ කුහක වැඩේ මේ කූර වැඩේ මේ කැත වැඩේ නේද කැත වැඩක් කැත වැඩක් මේක ධර්ම විරෝධී වැඩක් කියලා එයාට තේරෙන්නේ නැත්නම් එයා පැහැදිලිවම මිත්‍යා දෘෂ්ටිකයි. පැහැදිලිවම පැහැදිලිවම මිත්‍යා දෘෂ්ටිකයි. ඒක දන්නවනම් ඒක පැහැදිලිවම දන්නවනම් එයා ලෞකික වශයෙන් සම්මාදිට්ඨික ස්වභාවයක වෙලාවකට ඉන්නවා. නමුත් ඒක ලෝකෝත්තර தත්ත්වයට වර්ධනය කරගන්න අවශ්‍ය කරන වීරිය අවශ්‍ය කරන සිහිය නැති වුණොත් ඒක එහෙම වර්ධනය කරගන්න පුළුවන් කමක් ඇත්තේම නැහැ. ඊළඟට පින්නත් මේ ලාභ සත්කාර පිළිබඳව හැම වෙලාවකම කියන ස්වභාවය. හරිද? ඒකට කියන අර අර කූරකමෙන් ලාභ සත්කාර ඇති කරගන්නත් අර හැම වෙලෙම ලාභ සත්කාර සඳහාම Tamanට එන මොනවා හරි ලාභයක් කියන්නේ මොනවද? කැමති රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ලබා දෙන දෙයක්. ඉතින් ඒ සඳහා හැම වෙලෙම එක එක ඒවා කිය කිය ඒ පිළිබඳව කටයුතු කරමින් ඉන්න එක තමයි ලපනා ස්වභාවය කියලා කියන්නේ. ඊළඟට දැන් අපි හිතමුකෝ මම කියලා. හරිද? එලිම කියන්නේ කියන්නේ නැතුව වක්‍රව මේ මගේ දිවි පැවැත්ම සඳහා මගේ දිවි පැවැත්ම සඳහා ඉස්සෙල්ලාම ලාභ සත්කාර ගැන කෙලින්ම කියනවා. ඒක තමයි අර අර අර ඉස්සෙල්ලාම කිව්වේ කූරකම් කරනවා. හරිද? ඊළඟ ලාභ සත්කාර මට කෙලින්ම කියනවා මට මෙහෙම මේ ආවාසයක් හදාගන්න ඕනේ. මට මේ වගේ වාහනයක් ඕනේ. මට මේක ඕනේ, අරක ඕනේ කියලා. ඉතින් ඒවා ඕනේ, අරවා මේවා ඕනේ කියලා කෙලින්ම කියන ස්වභාවය. කෙලින්ම කියනවා. ඊළඟට කෙලින්ම කියන්නේ නැහැ ඊටත් වැඩිය කපටිකම. නිකන් මේ ඔව් ඉතින් දැන් ඔය මේ උත්තර පිටින් අපි ගැන ශ්‍රද්ධාව තියනවා නම් ඉතින් අපිව මේ බස් එකේ යවන්න ඕනේ නැහනේ නැත්නම් අපි මේ වගේ වාහනයක යවන්න ඕනේ නැහනේ මේ එනතන් ඒ කාලේ මෙහෙම නේද ඒ වගේ ශ්‍රද්ධාව තියෙන ඇත්තෝ මෙන්න මෙහෙම කරා මෙහෙම කරා කියලා අන්න එහෙම නිමිති කතා කියනවා හරි එතකොට දැන් ඕවා මේ මෙතන විතරක් නෙමෙයි මේ අපේ මේ සංඝ සමාජෙ නෙමෙයි දැන් රැකියා කරන තැන්වල කාර්යාලවල නේද ඒවාට හරියන විදිහට නේද ලොකු මහත්යව රවට්ට ගන්න එක එක ඒවා කියනවා. ඒ වගේ තමන්ගේ ලාභය සඳහා පින්වත්නි එක එක නිමිති කියන ස්වභාවය. ඒ වගේම තමයි ඒ වාගේ මේ ඒ වගේ එක එක එක එක අරමුණු ඇති වෙන විදිහට දෙපැත්තට තුන් පැත්තට පණිවිඩ අරගෙන යන ගතිය. හරිද? එතකොට ඒක ඒ දෙපැත්ත තුන් පැත්තට පණිවිඩය එකට කියනවා නිප්පේසික ස්වභාවය කියලා. ඉතින් එයාගේ එයාගේ වැඩේ මොකද්ද අර කේලම් කියනවා කියන්නේ අපි. නේද මෙහාට එකක් කියනවා අරයට එකක් කියනවා මොකද ඒ ලාභය දීපැවැත්ම සඳහා කේලම් කියනවා. දීපැවැත්ම සඳහා එහාට මෙහාට පණිවිඩ කියනවා. දීපැවැත්ම සඳහා දැන් ඒක ස්වාමීන් වහන්සේ නගරනමකට නම් කොහොමත්ම හොඳ නැහැ. හරි. ඉතින් ඒවා කපටි ආකාරයට අතෙන්ට එකක් කියනවා මෙතෙන්ට එකක් කියනවා මෙතන මෙහෙමයි කියනවා අරයාගෙන් අරගෙන මෙයාගෙන් දැන් මේ දැන් මේ කොටස කරේ මමයි කියලා නේද දන්නවනේ කරන විදිහේ අනුන් කරපු දේවල් තමන්ගේ විදිහට හුවා දක්වනවා ඒ විදිහට එක එක පණිවිඩ අරයි යන ස්වභාවයෙන් දැන් අපි දන්නවා සමහර ඇත්තෝ සල්ලි වලට කාට හරි කියලා පොතක් මුද්‍රණය කරගෙන පොතක් ලියලා ඒක තමන් අතින් සිද්ධ වුණාය කියලා කියනවා. ඒක විශාල ජන ගඟක් ඉන්නවාය කියලා පේන්න එකම ෆොටෝ එක අරගෙන මොකද කරන්නේ අර ඉන්න කොටස අරගෙන කෑලි කෑලි තියලා ලොකුවට හදනවා හරිද ලොකුවට හදලා ඒක පෙන්නලා ඒක පෙන්නනවා මොකද මේ ලාභ සත්කාර සඳහා ඉතින් මේවා සමහර වෙලාවට හැමතැනකම ගිහි පැවිදි දෙපාර්ශ්වයේම පේන්න තියෙනවා සමහර දේවල් දිහා ඊටාම ප්‍රවේශමෙන් බැලුවොත් හරිද බොහෝ දෙනෙකුට ඕන වෙලා තියෙනවා බලන්න බලන්න කොයි තරම්නම් අපි අපි රවට්ට ගන්නවද කියලා නොයේකුත් නොයේකුත් ආකාරයේ පින්වත්නි ඔය මේ එක එක එක එක වාර්ෂිකව එහෙම කරන උත්සව තියෙනවා රටෙත් ප්‍රති. මේ තියෙන උත්සව වලට මොකද කරන්නේ ඒ ඒ ප්‍රදේශවල ඉන්න මිනිස්සුන්ට කීයක් හරි දීලා රටේ ඒ මිනිස්සුන්ගේම මුදල් භාවිතා කරලා ඒ මිනිස්සුන්ගේම වාහන දැන් පොදු මහ ජනතාවයට තියෙන වාහන කියන්නේ ඒවමයි ඒ කට්ටියටම කීයක් හරි දීලා රජේ හරි මොකක් හරි එක මුදලකින්ම ඒ කට්ටියගේ වාහන වලින් ඒ කට්ටියම පොදු කුටින් ගෙන ගන්නවා. ගෙනගෙන එක තැනක් පුරව ගන්නවා. ඉතින් මොකද මේ අන්තිමට මේ මිනිස්සු නේද මත්පැන් පාවිච්චි කරලන්න දීලා ඒ පැත්තම විනාශ කරලා තමයි යන්නේ. ඉතින් අපි ඔක්කොම එකතු වෙලා මේ විදිහට ගෙන්න ගන්නවා කියලා රටේ ජනතාවක් දන්නවා. මේ විදිහට ගෙන්න ගන්නවා කියලා රටේ ජනතාව දන්නවා කියලා ඒ ගෙන්න ගන්න අයත් දන්නවා. හරිද? මේක දැන් කොයි කාලේ නම්ද? අතීතේ ඉඳන් අපේ අපි අපිව රවට්ට ගන්න හැටි අපේ රටේ මිනිස්සු ඔක්කොම එකතු වෙලා අපි අපිව රවට්ට ගන්නවා හරි අපිට. ඒක කොච්චර රවට්ට ගැනීමද කියනවා නම් ඒ කුහකකම කොච්චරද කියනවා නම් මෙන්න මේ කුහකකම බලන්න පොඩ්ඩක්. දැන් මම මොන හරි කුහක වැඩක් කරනවා මම මොකක් හරි වැඩක් කරනවා මේ අයව රවට්ටන්න. මම හොඳටම දන්නවා මම මේ වැඩේ කරනකොට මං මේ අයව රවට්ටන්න කරන්නේ කියලා ඒ කරන වැඩේ බොරුවක් කියලා මේ අය දන්නවා. දැන් මේ ඉදිරියෙන් ඉන්න අය දන්නවා මම මේ කරන්නේ බොරුවක් කියලා. දන්නවා කියලා මම දන්නවා. තේරෙනවද මම කියන්නේ? මම මේ මේ අයව රවට්ටණ්ඩයි මේ වැඩේ කරන්නේ කියලා වැඩේ කරන්නේ කියලා මම දන්නවා පැහැදිලිවම. මේක ඒක ඒකටමයි කරන්නේ කියලා මේ අය දන්නවා කියනවත් මම දන්නවා. එහෙම දැනගෙන මොකද කරන්නේ? කරනවා. හරිද? ඒ ලක්ෂණය කොච්චර දිනවද මේ සමාජයේ? අන්න පැහැදිලිවම කුහක ස්වභාවය. මොකද ආ එයාට කරන්න දෙයක් නැහැ නේ දැනගත්තද? එයාට කරන්න දෙයක් නැහැ. එයා අසරණයි. එයාට කරන්න දෙයක් නැහැ. හරිද? අන්න එහෙම එවැනි අයට කවදාකවත් නිවන් දකින්න බෑ. මොකද දැනගෙනමයි කරන්නේ. හරි? ඒකින්ද පසු කාලීනව ලොකු පස්තත්තාපයකටපත් වෙන්න වෙනවා පින්නන්නේ Tamanට රුචි පරිදි මේ ජීවිතය අරගෙන ගියොත්. පසු කාලීනව ලොකු පස්තත්තාපයකටපත් වෙන්න සිද්ධ වෙනවා. ලොකු බසතර සමහර අය දැකලා තියෙනවද? සමහර අයගෙන් ලාභ සත්කාර ලබා ගැනීම සඳහා ඉන්න තැන බුදුම හොඳයි. හ්ම්. සද්ද නැහැ තීන්ත කූඩුව වගේ ඉන්නවා. හැබැයි නැති තැන නේද අපි දැන් ලොකු මහත්තයෙක් කියලා තැනක. එයා ඉන්න තැන පුදුම කීකරුයි, පුදුම විදිහට කටයුතු කරනවා. එයාට හොඳට හැමදේම පෙන්වනවා. යන්නදරලා නේද? හරීම නරක චරිතයක්. හරීම හොඳ නැති චරිතයක්. හරිද? එතකොට දැන් ස්වාමීන් වහන්සේලාත් එහෙම වෙනකොට ලොකු හාමුදුරුවෝ ඉන්න තැන හරි හොඳයි. නැති තැන නේද? ඉතින් ඒ ඒක මිත්‍යාජීව එයා ඇයි ඇයි ඇයි ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න තැන හරි හොඳ වෙලා තියෙන්නේ? එයාගේ දිවි පැවැත්ම. නේද? එයාගේ දිවි පැවැත්ම තමයි ඒක කරන්නේ. අවංක නැහැ. හ්ම් එක තැනක එක චරිතයක් තව තැනක තව චරිතයක් ලාභ බලාගෙන පොඩි ලාභයක් හරි බලාගෙන. ඉතින් ඉතා අවංක වුණොත් මේකෙන් මේකෙන් මිදිලා ඉන්න ඉතා අවංක වුණොත් වෙනත් මේ අපිට හරියට කෙලෙස් අයින් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. හරි මේවා ගැන අපි හිතන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මිත්‍යා ආජීවය අපිට වැටහෙන ආකාරයට මම මේ කියන්නේ. ඒකේ අර්ථ දැක්වීම ටික නෙවෙයි මේ කියන්නේ. අපේ ජීවිතේට මම කියවනේ නිවන් මාර්ග ධර්ම දේශනාවේදී අපේ ජීවිතයට එකතු කරගන්න ඕන විදිහයි මම මේ කියන්නේ. හරිද? වැටහෙන ආකාරය, තේරෙන ආකාරය, ඒකේ පච්චුප්පන්න ස්වභාවය. එතකොට කුහනා, ලපනා, නේමිති කතා නිප්පේසිකතා, නිදිගින්සනතා කියලා කියන්නේ ලාභයෙන් ලාභය හොයන විදිහ. මොකද මේ ලාභයෙන් ලාභය හොයන විදිහ මුදලාලි වගේ. මුදලාලි ලාභයෙන් ලාභය හොයනවානේ. නේද? ඒක ඉතින් දැනගෙන කරන්නේ ඒක අනිත් කට්ටියක් දන්නවා. ඒක ඉතින් එයාගේ හැකියාව. ඒක නෙවෙයි. දැන් මේ අතු මට මොන හරි පූජා කරනවා. පූජා කරනකොට මොකද කරන්නේ? මම කියනවා මම කියනවා අප්පෝ අපියෝවා ඔය වගේ ඒවා මේ අපි ඉතින් නිකලෙස්නේ අපි ඕවා අපිට ඕනේ නෑ මේ කියලා අපි හිමීන් සැරේ මම දන්නවා මේ මේක දැන් මම මේ පොඩි දෙයක් පූජා කරනකොට මේක එපා කියලා හරි මේකේ නුගුණ කියලා හරි අපි මෙහෙමයි මෙහෙමයි කීමෙන් මේකට ඊට වඩා ලොකු පැහැදීමක් පැහැදීමක් ඇති කරගන්නවා පැහැදීමක් ඇති කරගත්තොත් මම දන්නවා මේ ඇත්තෝ මට මීට වැඩිය ගොඩක් ගොඩක් සලකනවා කියලා දන්නවා ඉතින් ඒකින්දා මේ මේ ලැබිච්ච ලාභයෙන් මොකද කරන්නේ? ඊට වැඩි ලාභයක් ලැබීම සඳහා ඇතුලාන්තයෙන් කටයුතු කරනවා. හැබැයි මේක තෝරගන්න අමාරුයි පින්නන්නේ. එහෙම නොකරන ඇත්තන්ටත් නේද ලාභ සත්කාර උපදිනවා. වැඩියෙන් උපදිනවා. වෙන කෙනෙකුට හිතෙන්න පුළුවන් මෙයා එහෙමයි මේ. දැන් අපි හිතමු පාත්‍රාව අරගෙන කවදාකවත් පින්නපාත යන්නේ නැති ප්‍රදේශයකට ගිහිල්ලා ඒක ස්වාමීන් වහන්සේනවා පාත්‍රාව අරගෙන පින්නපාත යනවා. එතකොට ඒක කිසිම විදිහකින් ලාභ සත්කාර සඳහා නොවිය යුතුයි. හරිද? දැකලා අනේ පින්ඩපාතේ වඩිනවා හාමුදුරුවෝ කියලා වැඩි පැහැදීමක් ඇති කර ගැනීම සඳහා කියන අරමුණ තියෙන්න බෑ. වෙන එකක් තියා ධර්මයේ විනයෙහි පැහැදිලිව සඳහන් කරලා තියෙනවා වනයේ සිටින්න ඕන භික්ෂුව තුල තියෙන්න ඕන චේතනාව මොකද්ද කියලා. ඒක කිසිම විදිහකින් ලාභ සත්කාර සඳහා නොවිය යුතුයි. හරිද? සමහර විට කෙනෙක් ගිහිල්ලා වනයේ ඉන්නවා වෙන්න පුළුවන් අනේ වනයේ හිටිය භික්ෂුව නේද ඇත්තටම වනයේ ඉඳලා යම්කිසි කාලයක වනයෙන් පිටට ඇවිල්ලා ඉන්නවා ඒක අවංකව නම් ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් කෙනෙක් වනයේ ගිහිල්ලා දැම්මට ලාභය උපදී දැම්මට ලාභය උපදී මිනිස්සු මට ප්‍රශංසා කරලා කතා කරයි නොයේකුත් ලාභ ගෙනත් දෙයි. එතකොට මම මේකෙන් එළියට යනවා. ඉස්සෙල්ලා මේක මම පෙන්නලා ඉන්න ඕනේ. හරිද? මම සරෙන් සරේ සරෙන් සරේ මේ නොයේකුත් ප්‍රදේශ වලට ගිහිල්ලා දැන් කෙනෙක් කෙනෙකුට පේන්න භාවනා කිරීම හොඳයි. ඇයි? හරිද? මට පුළුවන් නම් 2004 ට ගිහිල්ලා දවස් දෙකක් භාවනා කරන්න මේ ඇත්තන්ට පේන්න. හොඳයි. අකණ්ඩව භාවනා කරන පේන්න. ඒකේ මගේ චේතනාව තියෙන්නේ අන් අයව භාවනාවේ යෙදවීම නම්. හරිද? අන් අය මේකට පෙළඹවීම නම් ඒකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මගේ අරමුණ තියෙන්නේ වෙන එකක් න ะ. ආ මම මේ හැංගිලා භාවනා කරා මම මේ ගිහිල්ලා මේ මේ මේ මේ තැන්වල ගිහිල්ලා මේ විදිහට භාවනා කරනවා මේ විදිහට කරනවා කියලා පෙන්නනවා ලෝකෙට අඟවනවා. ඒ මොකටද? ලාභ සත්කාර සඳහා. අද ශාසනය වෙනුවෙන්වත් ලාභ සත්කාර ලබා ගැනීම සඳහා අපිට එහෙම කටයුතු කරන්න පුළුවන්කමක් ඇත්තේ ඇත්තේ නැහැ පින්වත් නේ. ඉතින් ඒකින්ද අන්න ඒ වගේ ලාභයෙන් ලාභය උපදින එකක්වත් ඒ වගේ වැඩ නැතුව තමන්ගේ ජීවිතය ඔය විදිහටම නිවසේදීත් ඒ විදිහටමයි. නිවසේ කටයුතු කරනකොට යම්කිසි කෙනෙක් ගමේ කටයුතු කරනකොට රටේ කටයුතු කරනකොට රැකියා ස්ථානයේ කටයුතු කරනකොට ඔය කියන தත්වයන් ක්‍රියාත්මක නොවනවා නම් පින්වත්නි, ඒ දැනත්තා කොච්චර හොඳ කෙනෙක්ද බලන්න. නේද? අනිත් අයට ඉතාමත්ම වටින කෙනෙක්. ඉතින් ඔන්න ඔය ටික ඕවාගෙන් ඔතන තියෙන්නේ මිත්‍යා දෘෂ්ටික වැඩපිළිවෙලක් කියලා දන්නේ නැතුව ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන අය ඉන්නවා. ඔය ටික දන්න අය ඉන්නවා. අන්න ඒ දන්න අය නොදන්න අය මොකද කරන්න ඕනේ? නේද? නොදන්නා අය ඒක දැන ගැනීම සඳහා ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ධර්ම ශ්‍රවණය කරපුවම දැනගන්නවා. දැනගත්තට මේකෙන් ගැලවෙන්න බෑ. ලාභ සත්කාර වලින් එහෙම ලේසියෙන් ගැලවෙන්න බෑ. හරි තමන්ට තියෙන වැරදි වැරදි ආජීවයෙන් ජීවත් වීමේදී ලාභ සත්කාර තරම් දරුණු දෙයක් තවත් නැති බව අපි ලාභ සත්කාර සංයුක්තයේ තියෙන සූත්‍ර කීපයක් ඉදිරියේදී නිවන් මාර්ග දේශනා මාලාවේ සිද්ධ කරන්නම්කෝ. නේද? දැන් දැන් අපි ඉස්සරහට සූත්‍ර ධර්ම වලින් ධර්ම දේශනා කරන ඒවත් එකතු වෙනවා මේකට ටික ටික. එතකොට ඒකෙන්ද අපි මේ ආකාරයට අපේ පැත්තෙන් ඔය කියන කිසිම වැරද්දි මාත්‍රයක්වත් වෙන්නේ නැතුව අහිංසක ජීවිතයක් ගත කරන්න. නේද? ඒ අහිංසක ජීවිතේ කොච්චර වටිනවද? තවත් කෙනෙක්ගේ දෙයක් කඩා වඩා ගන්නේ නැතුව තවත් කෙනෙකුට කරදරයක් පිළිහැරයක් වෙන්නේ නැතුව ජීවත් වීම පිළිබඳව කොච්චර වටිනවද කියන්නේ. හරි ඒවා තේරෙන්නේ කවදද? නටනකොට, දඟලනකොට, මහා බලපුරාකාරකම් වලින් එක නටනකොට, දඟලනකොට හරීම ඒ කාලෙට හරි සැපයි. හැබැයි පසු කාලීනව තමන් වියපත් වෙනකොට, කරගන්න දෙයක් නැති වෙනකොට, ඇතුලෙන් ගින්දර එන්න පටන් ගන්නකොට නේද ජීවිතේ තමන් ඔහේ නටලා දඟලලා හිතුවක්කාර විදියට වැඩ කරලා ජීවිතේ එක එක කඩයිමකට එනකොට ඇතුලෙන් එන පශ්චත්තාපය තමන්ව දවන්න, රත් කරන්න, පුච්චන්න පටන් ගත්තාම ආයෙ නවත්තන්න බෑ. හරිද? ඒකින්ද අඩුම තරමෙන් නිවැරදි දිවි පැවැත්මකින් ලබාගත් නේද? අපි අහලා තියෙනවනේ. නේද? ස්වාමීන් වහන්සේලා හුඟක් වෙලාවට දාණය ඉවර වුණාට පස්සේ කරන භුක්තානුමෝදනා ධර්මදේශනාවේදී නේද? හුඟා කාලාවට කියන ගාථාවේ තේරුම මොකද්ද? සීලවන්තව ඉඳගෙන සීලවන්ත පිරිසකට. හරිද? ඊළඟට ධම්මේන ලද්දං සුපසන්න චිත්තං ධර්මයෙන් ධමෙන් දැහැමෙන් උපයාගත්ත දේ නිවැරදි සිතක් පහල කරගෙන නේද? එතකොටයි ඒ දාණය මහත්ඵල මහානිසංස වෙන්නේ. හ්ම්. එතකොට සීලවන්ත විඳගෙන සීලවන්ත කෙනෙකුට ධම්මේන ලබ්බන් සුපසන්න චිත්තං මේ විදිහට ධර්මයේ දහම් ධර්මානුකූලව ලබාගත් දේ ධර්මානුකූලව ලබාගත් දේ යහපත් සිතක් ඇති කරගෙන සීලවන්තව ඉඳගෙන සිල්වන්ත කෙනෙකුට දෙන දානෙහි තමයි මහත්ඵල මහානිසංස තියෙන්නේ. ඒතර ඒ එතකොට බලන්න පින්නත් නේ තමන් ධර්මයෙන් ලබාගත් දේවල් නෙවෙයි නම් තමන් හම්බ කරපු මුදල්. නේද? දානය මහත්ඵල මහානිසංස දානයක් කරගන්න බැරි වුණා නේද වයසට ගිහිල්ලා වත්තා. වයසට ගිහිල්ලා පොතෙන් අරගෙන සල්ලි හම්බ කරපු දෙයකින් දාන් දෙනකොට තියෙන දේ අතහැරීම හින්දා ඇති වෙන කුසලය සිද්ධ වෙනවා. නමුත් එක කොටසක් නැහැ. එක කොටසක් නැහැ ඒ දානේ. මොකද මේ හොරකම් කරපු හොරකම් කරපු මුදල් නම් මේවා කුහනා ලපනා ආදිය භාවිතා කරගෙන කුහකකම් කරමින් අන් අයගේදී පැහැර ගනිමින් කරන කටයුත්තක් නම් කරපු දෙයක් නම් ලොකු ගැටලුවක් ලොකු ගැටලුවක් බවට පත් වෙනවා පසු කාලේනවා. ඉතින් ඒකින්ද හරි පරිස්සම් වෙන්න ඕන තමන්ට සුන්දර ජීවිතයක් තමන්ගේ ජීවිත සුන්දර ජීවිතයක් කරගන්න ඕන. සුන්දර ජීවිතය කියලා කියන්නේ මොකක්ද? කය කොච්චර සුන්දර කරගන්න හැදුවත් ඒක කොහොමද වැහැරිලා යනවා. නේද? වැහැරිලා ගිහලා ඒක අසුන්දර බවට පත් වෙනවද නැද්ද? නේද යම්කිසි කාලයක සුන්දරයි කියලා ලෝක සම්මතයේ තිබුණාට කෙටි කාලයකින්ම මේක වැහැරලා යනවා. සුන්දර ජීවිතය කියන්නේ මොකක්ද එහෙනම්? කවදාකවත් වැහැරෙන්නේ නැති සුන්දරකමක් තියෙනවා. ඒ කොහෙද? තමන්ගේ సంతානේ. సంతානේ සුන්දර වෙන්න නම් ඒක හරිය පිරිසිදු වෙන්න ඕනේ. හරිද? හඳ අමාරුවෙන් නමුත් බාහුවලේ යොදලා තමන් ඊටාම වෙහෙස මහන්සි වෙලා ඊටාම නිවැරදි ජීවිතයක් ගත කරන අයට අවසාන කාලයේදී සුන්දර සිතක් තියෙනවා. මිහිරි සිතක් තියෙන්නේ. අවසාන කාලේ වෙන්න ඕනේ නැහැ පින්නදී දවසක් ගෙවනකොටත් බලන්නකො. නේද? හරි කෛරාටිකකමින් කූර විදිහට තමන්ගේ තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරලා කපටිකම් කරලා අනිත් අයට රිදෙන්න වැඩ කරලා කවුරු හරි ඉන්න තැන එකක් කවුරු හරි නැති තැන තව එකක් විදිහට වැඩ කරලා නේද හවසට නිදා ගන්නකොට මොකක්ද තියෙන සන්තෝෂය නේද මොකක්ද ඇති වැඩේ ඒවා කොහොම කරත් අපි ජීවත් වෙලා මැරලා යනවා ඒවා නැකිරුවත් ජීවත් වෙලා මැරලා යනවා ඒකින්දා ඒකින්ද කපටිකන් යටින් කපටිකන් තියෙන වැඩ කටයුතු කිරීම ඉතාමත්ම අලජ්ජී වැඩක්. දැන් මේක අතාරින්න ලේසි නෑ. මේක මේක අතහරින්න ලේසි නෑ. ඉතා නිවැරදිව කටයුතු කරන්න කටයුතු කරන එක ලේසි නෑ. ඒම කටයුතු කරන්න නම් පැහැදිලිවම ලෝභ දේශ මොහ අඩු වෙන්න ඕනේ. එතකොට ඒකට ඒ ඒකත් එක්ක අපිට ලොකු ශක්තියක් තියෙනවා පින්නත් නේ. ඒ තියෙන ශක්තිය තමයි අපේ අතුලාන්තයෙන් එන ශාන්ත ස්වභාවය මේ කාය කාය පස්සද්ධිය ඇති කරන මම මගේ ජීවිතය නේද මේ මම දන්නවා මේ රටේ ඉන්න ඕනෑ තරම් හිමයි ආඩම්බරෙන් කියන්න පුළුවන් ඒ ඇත්තන්ට මම එක සත පහක් වැරදියට හම්බ කරලා නැහැ කියලා. එහෙම කෙනා ඉන්නවා. මම වැරදි වැඩක් කරලා කාටවත් ගිනි ගෙඩියක් දීලා නැහැ කියලා කියන්න පුළුවන් අය ඉන්නවා. හරිද? මම කූරකම් කුහකකම් කරලා හම්බ කරලා නැහැ. මම ඉතා පැහැදිලිව, निराවුල්ව, පිරිසිදුව තමයි හැමදේම කරලා තියෙන්නේ කියලා කියන්න පුළුවන් අය ඉන්නවා. ආන් ඒ කට්ටියට වෙනවනේ ඒ එන්න ඒ එහෙම කටයුතු කරන්න ලොකු ත්‍යාගශීලී බවක් තියෙන්න ඕනේ. අන්න ඒ ත්‍යාගශීලී බව තමයි එයාට යම් දවසක සාගානුසතියක් විදිහට වැඩෙන්නේ. එහෙම නැතුව ඒ ත්‍යාගශීලී බව එහෙම කරන්න ගොඩාක් ගොඩාක් කැපකිරීම කරන්න ඕනේ. ඉතින් ඒ ඒ Tamanට ගොඩාක් දේවල් නැති වෙනවා එතකොට. හරිද? අර විදිහට කටයුතු කරන අයට තරම් දේවල් ලැබෙන්නේ නැහැ. හරිද? නමුත් අතුලාන්ත ප්‍රීතිය ලැබෙනවා. ඒක දැනගත්ත නුවණ තියන අය කවදාකවත් කපටිකම් කරන්නේ ඕනෑ දෙයක් වුණදෙන් මම මැරිලා වැටුනොත් මැරිලා වැටුනදෙන් මම පොළේ පය ගහලා කෙලින් ජීවත් වෙනවා කියලා නිවැරදිව තමන්ගේ කටයුතු සම්පාදනය කරගන්නවා පිළිබඳ. ඉතින් එතෙන්ටපත් වෙන්න අපි සූදානම් වෙන්න ඕනේ. හරිද? එහෙම කෙනෙකුට තමයි කවදා හරි මේක වර්ධනය වෙලා වර්ධනය වෙලා වර්ධනය වෙලා අවශ්‍ය කරන කඩේකට යන්න පුළුවන්කම තියෙනවා. අපි බලාපොරොත්තු වෙන කඩේකට යන්න පුළුවන්. මොකද කඩේම සම්මා ආජීවය මාර්ගාංග දක්වා බවට ඒ කියන්නේ ඒ කියන්නේ අපිට නිවන් දකින්නකොට නිවන් දකින්න අවශ්‍ය කරන මාර්ගසිත උපදිනකොට ඒ මාර්ගසිතට තල්ලුවක් දාන්න ඕනේ. ඒ කියන්නේ මේ අංග 8කින් තල්ලු දානවා මාර්ගසිතට. ඒ කියන්නේ ඒකේ මම ගැන ගොඩක් කතා කරලා තියෙනවා. ඒ කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම ඔය විදිහට ඒ අංග ටික ඔක්කොම එකට මේකට පොකුරට හැදෙන්න ඕනේ. ආන්ගේ හැදෙන ඒ හැදිලා ඒ මාර්ගයට හැදෙනකොට මෙන්න මේ වීර පරාක්‍රමයෙන් යුක්ත අපි මෙච්චර කල් කරගෙන ආපු සම්මා ආජීවයත් ගිහිල්ලා අන්නර ගොඩේ ඉන්නවා. එයාගේ දායකත්වයේ තියෙනවා. සම්මා ආජීවයෙන් යුක්තව ජීවත් වෙච්ච කෙනාගේ හිතේ හැදිච්ච ශක්තිය. හරිද? තමන්ට මාර්ග සිත උපද්දවන්න තල්ලුවක් එනවා මාර්ග සිත උපදින අවස්ථාව. ඒ කියන්නේ කවුරු හරි පින්නත් ආයේ කල්පනා කරනවා මම නිවැරදි ජීවිතයක් ගෙනියනවා. කිසිම දෙයක්කින් කිසිම කිසිම ආකාරයකින් ලාභයෙන් ලාභය හොයන්නේ නැහැ. කිසිම ආකාරයකින් පූර කපටි වෙන්නේ නැහැ. කුහක වෙන්නේ නැහැ. අනුන්ගේ දේවල් කඩා වඩා ගන්න උත්සාහ කරන්නේ නැහැ කියලා එහෙම ශක්තිමත්ව ජීවත් වෙන උපාසකයා උපාසිකාව භික්ෂුව භික්ෂුණිය එන්න එයාගේ సంతානය තුලයි මේක හොර කරන්න පුළුවන් එකක් නෙවෙයි. මාර්ගයට උපදින්නේ సంతානෙ. සමාධිය ඇති වෙන්නේ సంతානෙ. ඒ තමන්ගේ సంతානය નિවැරදි වෙනකොට ඒ సంతානෙමයි මේ මාර්ගයට උපදින්නේ. එන්න ඒකට අටපැත්තකින් තල්ලු කරලා හදන මේ මාර්ගයේ අටෙන් එකක් තමයි નિවැරදි දීපයත්ම කියන කෙන. සම්මාජීවය කියන කෙන. හරිද? ඉතින් තේරෙන්න ඕනේ මම වැරදි ජීවි පැවැත්මක ඉන්නවා නම් මට නිවන් දකින්න බෑ. නිවන් දකින්න බෑ. හරිද? ඒ වගේම සෝවාන් ආදී පුද්ගලයෝ තුළ කවදාකවත් මේ වැරදි කුහනාලපන ආදී ඇත්තෙත් ඇත්තේ නෑ. ඒක ඒක ප්‍රහාණය වෙනවා ඔන්නේ සම්මා ජීවිතයත් එක්ක. හරිද? කුහනා ලපනා ආදී අන් අයට කූරකම් කපටිකම් ලාභයෙන් ලාභය සෙනවා තමන්ගේ ලාභය ලබා ගන්න කටයුතු කරන මොකක්වත් ඇති වෙන්නේ ඉතින් ඒකින්ද අපි තා නිවැරදි ජීවිතයකට පුරුදු වෙන්න ඕනේ. අපි කවුරුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය මුදුන්මල් කඩක් වගේ තියාගෙන ඒ අනුව අපේ හිත සකස් කරන වැඩ පිළිවෙලට යන්න ඕනේ. ඒ අනුව අපේ හිත සකස් කරන වැඩ පිළිවෙලට අවතීර්ණ වෙන්න ඕනේ. ඒකද ඒක ඒ පිළිබඳ දැඩි අදහසක් ඇති කරගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ මේ පිළිබඳ අපිට දැන් මේ වෙනකොට අදහසක් ඇති කියලායි. ඔය කාරණා කීපෙදීම අපි සම්මා ආජීව කියලා කතා කරා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම ඔය සම්මා සංකප්ප මේ ඔකගේදීම ඒවා පිළිබඳ තියෙන සිහිය සම්මා සතිය බවත් ඒවා පිළිබඳ තියෙන ඒවා තියෙන ඒවා නැති කර ගැනීම සඳහා තියෙන වීරිය සම්මා වායාම බවත් ඒ වගේම ඒ පිළිබඳ දන්නා නුවණ දන්නා ගතිය සම්මා දිට්ඨිය බවත් මේ ඔක්කොම එකතු වෙලා හැදෙන සමාධිය මාර්ග සමාධිය බවත් මහාචත්තාරි සූත්‍රයේ තා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එහෙනම් මේක ප්‍රායෝගික වැඩ පිළිවෙලක් බව තේරුම් අරගෙන මේ ජීවිතය සාර්ථක කරගන්න සසර ජීවිතය සුවපත් කරගන්න මමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට ආරියෂ්ඨාංග මාර්ගයේ අංගානුව කටයුතු කරමින් මේ ජීවිතය සුවපත් කරගෙන සසර සුවපත් කරගෙන උතුම් නිවනින් සැනසෙනවා කියලා ප්‍රාර්ථනා කරගන්න මේ අය බාහුවලය යොදලා නිවැරදිව හම්බ කරපු ධනෙ විපහදම් කරලා ලොකු දානමය පුණ්‍ය කර්මයක් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් සිදු කරගත්තා. ඒ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්ම හේතුවෙන් මේ අත්තන්ට උතුම් ධර්ම අවබෝධය සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති